චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ලෝකය අරමුණු වෙන විදිහට අපේ චිත්තසංතාන සකස් කරේ නැත්නම් අපිට මේ ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය අපේ හිතෙන් අරමුණු වෙන්නේ නැතුව ඇත්ත වැහිලා තමන්ගේ సంతානය තුල ලෝභ දේශ මොහ ඇති වෙන ආකාරයට මේ සංස්කාරය අරමුණු වෙලා පින්නත් මේ ඒ ලෝභ දේශ මොහයන් වර්ධනය වෙලා මේ ජීවිතයේදී නොයෙකුත් විසම සිතුවිලි ඇති වෙලා නොයෙකුත් විසම ක්‍රියාවන් විසම වචන විසම සිතුවිලි වලින් පෝෂණය වුණාම සසර අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. එවැනි දුක්ඛ ස්කන්ධයන්ගෙන් අත මිදෙන්න නම් උපන් අවස්ථාවේදී ලද අවස්ථාවේදී උපරිමයක් කොට ඇත්ත තේරුම් ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙමයි. මොන හරි දෙයක් දැක්කහම පින්නත් නේ අපිට මම හැමදාම මතක් කරනවා මේක කොහොම හරි මතකේ තියාගන්න නම් ගොඩක් වටිනවා. මොනවා හරි දෙයක් දැක්කහම අපිට ඒ පිළිබඳ දැනෙන්නේ. දැන් උදාහරණයක් කියමු පුංචි ළමයෙකුට මණිකක් අතර දෙනවා. එයා ඉතින් ටිකක් වෙලා ලස්සනයි කියලා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාහරණයක් මේ අපි කතා කරන්න හදන්නේ. ළමයක් අතර දුන්නාම ඒක මේ ලස්සනයි කියලා තියාගෙන ඉඳලා පොලේ හරි ගහනවා. ටිකක් කරලා තියාගෙන ඉන්නවා. අනිත් ගල් වලට වැඩිය වෙනසක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. අන්ධයෙකුට මැණිකක් පෑගෙන පුංචි ළමයාට තරම්වත් තේරෙන්නේ තේරෙන්නේ නැහැ. එයාට කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ. එයාට ඒක පේන්නේ නැති හින්දා. ඒතර පුංචි ළමයෙකුට පොඩි වෙනසක් පේනවා. මැණික් ගැන දන්නේ නැති තරුණ කෙනෙකුට මැණිකක් හම්බ වෙනවා සාමාන්‍ය වශයෙන් දන්න හරියටම වටිනාකමක් දන්නේ නැති. එයාට අර පුංචි ළමයට වැඩිය ලොකු වටිනාකමක් ඒක තේරෙනවා. නමුත් ඒවා රවට්ටන්න පුළුවන්. නේද? එයාට දැනෙන්නේ මෙහෙමයි කියලා. නමුත් මැණික් ගැන හොඳටම දන්න කෙනෙක් කුට මැණිකක් හම්බ වෙනවා. එයාව රවට්ටන්න ඒකේ වටිනාකමට රවට්ටන්න බෑ. එයා දන්න හැටියට. ඒ වගේ අපි ඔක්කොටම සිතුවිලි එන්නේ යමක් තේරුම් ගන්න ඕනේ කියලා අදහස් එන්නේ කොහේ හරි තැනකට මොන හරි දෙයක් දැක්කහම ඒක පිළිබඳ අපිට අදහස් එන්නේ පින්නත් අපේ දැනුම අනුව. අපි ඒක තේරුම් ගන්න තියෙන විදිහ අනුව. එතකොට අපිත් මේ ලෝකේ ඉන්නකොට අපිට අම්මා අය, තාත්තා අය, සහෝදරය අය, ඥාති අය, දුව අය, පුතා අය, තරහකාරය අය, හිතවත්ද කෙනා අය, ආදරය, කරුණාය, එක එක එක එක එක එක ආකාරයේ මේ මේ ලෝකේ තියෙන දේවල් පිළිබඳව මේවා මගේ දේවල්, මේවා මම, මේවා මට අයිති දේවල්, මේක මගේ අයිතිය, මේක මේවා රැකගන්න ඕන දේවල්, එහෙම එහෙම කී කී සිතුවිලි එනවා ඒක. ඒ එන සිතුවිලි වලට සාධාරණයක් ඉෂ්ට කරමින් අපි මහා වේගවත් ගමනක ඉන්නවා. හඬනවා, දුරනවා, වැළපෙනවා. ඉතින් අපි අහලා තියෙනවා රහත් උත්තමයන්න් වහන්සේලා එහෙම නැහැ කියලා. කොහොමද දන්නේ ඒක උලා කියන්නේ? අපි මේක තේරුම් ගන්න අර හැමදාම කතා කරත් ආයසරයක් බලමු කතා කරනකොට ඒ වටින උදාහරණ නැවත නැවත සාකච්ඡා කරනකොට ඒකේ වටිනාකමක් තියෙන හින්දා මේ බුද්ධ ශාසනයේ හිත හික්මවාගත්ත කෙනෙකුට තමන්ගේ අතපය හතර කපනකොට කවුරු හරි කෙනෙක් කියලා අතපය හතර කපලා දානවා නොකරපු වැරද්දකට ඒ මෙයාගේ හිත නෙවෙයි හෙල්ලෙන්නේවත් ශාසනයෙන් පෝෂණය වෙච්ච ඒ උතුම් අයගේ හිත් එවැනි වෙලාවකවත් හොල්ලන්න බෑ. හිතන්නකෝ. අපිට හිතා ගන්නවත් බෑ නේද ඒක? මේ කවුරු හරි පොඩි වචනයක් කියවම වෙන දේ දන්නවනේ හොඳටම මොකද වෙන්නේ කියලා. නේද? කැළඹිලා, දඟලලා, කෑ ගහලා පොඩි වචනයකට පවා. අපි එහෙම කෑ ගහන්නේ දඟලන්නේ කාව ඇවිස්සලාද? කොහේ ඇවිස්සලාද? අපිව ඇවිස්සලා ඒකයි නේද? අපි කියන එක නොවිය යුක්තක් කියලා ඇවිස්සලා. ඒ පින්වත්නි අපිට තේරෙන දැනෙන හැටියටයි අපි ඇවිස්සෙන්නේ. මම මේකට මෙහෙම කියන්නේ මේ බලන්න. gedara තියෙන මොනවා හරි කපන උපකරණයක් තියෙනවා. අපි හිතමු පිහියක් කියලා. නැත්නම් අපි කරන්ට් එකෙන් වැඩ කරන පිහියක් කියන්නේ. මේ මේ උපකරණයට අහු වෙලාම යත කැපෙනවා. ඒ උපකරණයේ තිබෙන ක්‍රියාකාරීත්වය. නේද? එතකොට මට තරහ යනවද මේ උපකරණයත් එක්ක? මේ උපකරණය තමයි ඔක්කොම කරේ මගේ අත කපලා දැම්මේ මේ මැෂින් එක කියලා මට තරහ යනවද? නෑ. ඇයි? මේ මැෂින් එකට පුළුවන්කමක් නෑ මගේ අත කපන එක වළක්වන්න. හරි? වළක්වන්න පුළුවන් කමක් නැහැ. හොඳටම කේන්ති ගිහිල්ලා යම්කිසි විශාල ප්‍රබල කාරණාවක් හින්දා දැඩි කලකිරීමකටපත් වෙලා එක පුතෙක් තමන්ගේ තාත්තව ඝාතනය කරා. හවස කෝච්චියට පැන්නා. මේ ළමයාට පුළුවන්කම තිබුණා දෙක වළක්වන්න. මොකද හිතෙන්නේ? ඒක ඒ වෙලාවේ වළක්ව ගන්න පුළුවන්කම තිබ්බද? ආ එච්චර එහා ලොකු උදාහරණයක් ඕනේ නැහැ. තම අපි ගැනම ගමුකෝ. කාත් එක්ක හරි තරහ ගිහිල්ලා නොකිය යුතු දෙයක් කියලා බැන්නා. දැන් ගෙදර අපි දෙන්න දෙමාළු තරහ යනකොට නේද නොකිය යුතු දේවල් කියලා බයිනවා. සුට්ටක් කළා කියලා මොකද හිතෙන්නේ? කියන්නේ නැතු ඉඳයි තිබ්බේ. එහෙනම් කියන්නේ නැතු ඉඳයි තිබ්බේ වළක්ව ගන්නයි තිබ්බේ කියන අදහස තියෙනවා මගේ ළඟ. නමුත් අර වෙලාවේ ඒ වෙලාව ඒක නවත්තන්න බෑ. ඒ වෙලාව ඒක නවත්තන්න බෑ. හරි. අර කරන්ට් එකෙන් වැඩ කරන මැෂින් එකට ඇඟිල්ල කැපෙන කැපෙන් දෙනකොට ඒක නවත්ත ගන්න බෑ. ඒකින්ද අපිට ඒකත් එක තරහ යන්නේ නෑ. මේක කොහොමද? අපි ළඟ තියෙන උපකරණයත් ඒ වගේම තමයි. විදර්ශකයා කවදා හරි මේක පරිපූර්ණ වශයෙන් තේරුම් ගන්නවා. හරිද? ළඟ තියෙන දේවල් ඔක්කොම මිනිස්සුયો කියලා කියන්නේ එක්තරා ක්‍රියාත්මක භාවයකටපත් වෙන මැෂින් වගේ. ඒවා ඒවාට අදාළ ක්‍රියාකාරීත්වයක තියෙනවා. හරි එක්කෙනෙක්ගේ නමක් කිව්වොත් අපි එක එක්කෙනාට එක එක්කෙනාට මෙතන ඉන්න අයට එයාව ගැන දැනෙන්නේ එක එක විදිහට. එහෙනම් මම දේශපාලඥයෙක්ගේ නමක් කියනවා. කියනකොට එක එක්කෙනාට එක එක්කෙනාට මෙතන ඇති වෙන අදහස එක එක විදිහට. ඒ අපේ එක එක එක එක විදිහට හැදලා තියෙන උපකරණේ හැටි. හරි හුඟා තරහ යන කෙනෙක් ඉන්න පුළුවන් මම කාට හරි ප්‍රශංසා කරනවා. ඒ ඒ තමයි මේ මැෂින් වල හැටි. කවදා හරි දවසක ඒක සම්පූර්ණයෙන් වටහා ගත්තොත් ළඟ ඉන්න අයත් එක්ක මාත්‍රයක් තරහයයිද? අතපය හතර කපල දැම්මේ මැෂින් එකකින් නම් මිනිස්සෙක් නෙවෙයි මොකක් හරි මැෂින් එක ක්‍රියාකාරීත්වයෙන් අත අතපය හතර කැපුණා මගේ. ආන් එතකොට මට තරහ යන්නේ නෑ නේද? තරහ යන්නේ නෑ. ඉතින් මං කියන්න උත්සාහ කරන්නේ මේක මෙහෙම විය නොහැකි මැෂින් කියන්නේ මැෂින් මිනිස්සු කියන්නේ මිනිස්සු කියලා අපි හිතනවා. ඒ මගේ දැක්ම. නේද? ඒ වුණාට අපි කල්පනා කරන්න ඕන මොකක් හරි එකක් මේ හාමුදුරුවෝ කිව්වා. නේද? මොනවා හරි සංකල්පයක් කිව්වා. එතෙන්ට ළඟා වුණොත් අර වගේ ඉලක්කයකට යන්නත් පුළුවන්. නේද? කිසිම කෙනෙක් තරහකින් බයින වෙලාවක තරහෙන් වැඩ කරන වෙලාවක ලෝකයේ ඉන්න සියලු දෙනාම ඒ ඒ අයටවත් අයිති නැති ක්‍රියාවලියක් සිද්ධියක් කියලා හේතු සාගත සකස් වෙන සිද්ධියක් කියලා කවදා හරි ඇතුළාන්තයෙන්ම තේරුම් ගත්තොත් ප්‍රශ්නයක් කොහොමද ඉවරයි කියලා දන්නවද නේද එහෙනම් යා යුතු ඉලක්කයක් තියාගන්න ඕනේ එවැනි ඉලක්කයකට යෑම සඳහායි අපි මේ බොහෝ දේවල් සාකච්ඡා කරේ. ඊයේ පෙරේදා දවස්වලත් අපි කතා කරා සමහර උපකරණ ඇත්තටම දැන් අපේ මානසිකාරය වෙනස් කරන්න දැන් සමහර උපකරණ තියෙනවා ඒවා නැවත සකස් කරපුවාම අලුත් විදිහට හදන්න පුළුවන් දේවල් තියෙනවා පරිගණක වගේ ඒවා තියෙනවා එක එක එක මුද්දකාංග වෙනස් කරොත් ඒවා ඒ විදිහට වැඩ කරනවා ඒ වගේ නිවැරදි දේ අරමුණු වීම සඳහා මනසට බුදුරජාණන් වහන්සේ අපේ මානසිකාරය සකස් කරගන්න වැඩපිළිවෙල දේශනා කරලා තියෙනවා. නිවැරදිම දේ අරමුණු වෙන විදිහට. පොඩි කාලේ හරි කියලා හිතාගෙන හිටිය දේවල් ටික දවසක් යනකොට තේරෙනවද නැද්ද වැරදි කියලා? ඊට වැඩි වයසකදී හරි කියලා හිතාගෙන තියෙන දේවල් ඊට වැඩි වයසක් යනකොට තේරෙනවද නැද්ද වැරදි කියලා. ඒව ඔන්නේ ඊ හැන්දෑවේ හරි කියලා හිතාගෙන ඉන්න දේවල් හිත හිත හිටිය දේවල් අද උදේ වෙනකොට තේරෙනවද නැද්ද වැරදි කියලා? එහෙනම් ඉතින් <laughs> එහෙනම් මං කාට හරි තේරුණා. මට දැන් මේ වර්තමානයේ මේ මොහොතේ යමක් හරි කියලා හිතෙනවා. අන්න ඒක ඇත්තටම හරිද දන්නේ නැහැ. ඇත්තටම හරිද දන්නේ නැහැ කියලා හිතුණොත් ආංගයක් කෙරෙහි හරි විදිහට හිතෙන හිතක් සකස් කරගන්න ඕනේ. හරි විදිහට හිතන නෙවෙයි අපි කොහොමද කියන්නේ හරි විදිහට හිතන්න කියලා. ඒකට හරියනවද? සමහර අය වැරදි දේවල් හරි විදිහට හිතෙන අය ඉන්නවා. අපේ දරුවන්ට එහෙම වෙලාවට සමහර දේවල් තේරෙන්නේ නැති වෙනවා. එතකොට අපි අරගෙන මේවා හරි විදිහට හිතන්න පටන් ගන්නද? එන්න මේකයි හරි විදිහ කිව්වට එයාට හිතෙන්නෙම වෙන විදිහ. අනවරණ හිතනවා නෙවෙයි හිතෙනවා හිතෙන විදිහට වැඩෙන මැෂින් වගේ තමයි. හිතෙන විදිය වෙනස් කරන වැඩ පිළිවෙලයි විදර්ශනාව කියලා කියන්නේ. ඊයේ දවසේ අපි සාකච්ඡා කරා බයතුප්පඨානය දක්වා ඒ කියන්නේ මේ මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාරයන් බිය යුතු බිය විය යුතු දේවල් විදිහට තමන්ගේ මානසිකාරයට දැනෙන තත්ත්වයට අපේ මනස ගන්න ඕනේ. ඇයි බිය යුතු දේවල් කියන්නේ? බිය විය යුතු දේවල් කියන්නේ ඇයි? ඒක අපිට දැනෙන්න ඕන දෙයක්. පින්නත් නේ. අපේ ශරීරයේ යම් විදිහක සල්ලි කර්මයක් කරන්න වෙන gediyak ඇවිල්ලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ඒක ඉවත් කර ගැනීම සඳහා වෙහෙස වෙන්න ඕනද නැද්ද? ඇයි ඒක බය වෙන්න ඕන දෙයක්? ඒකෙන් භයානක විපතක් වෙන්න පුළුවන්. ඉතින් දුක් විඳගෙන හරි ඉවත් කරනවා. ඒ වගේ අපේ සිතේ මේ අනිත්‍ය ස්වභාවය නැත්නම් වෙනස් වෙන දේවල් ගැන බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. හරිද? මට කියන්න නොරේකුත් බලාපොරොත්තු තියනවද නැද්ද ජීවිතේ? මම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ මම මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තියනවද නැද්ද? හොඳයි ඔය කියන ඉලක්කයට ගියා කියන්නේ තමන්ගේ හිතේ තියෙන යම් ඉලක්කයක්. ඒ ඉලක්කෙට ගියා කොහොම හරි. සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. හිතන්නේ නම් පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් මොකද කියන්නේ? සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. නෑ ඔය කියන ඉලක්කය තුල සන්තෝෂේ නෑ. එහෙනම් කවුරු හරි ඉලක්ක මොන මොන ඉලක්කයකට හරි ගිහිල්ලා අපි බලාපොරොත්තු විය යුත්තේ කොහොමද? සතුටින් ඉන්නේ. නේද? ඒකට හැමෝම උත්සාහයක් ගන්නවා සත්‍යයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. හැබැයි ඒ සතුටම පාරාවලල්ලක් වගේ හරියට නිකන් අනිත් පැත්ත හැරිලා ආවිල බූමරංගයක් වගේ. නේද? අනිත් පැත්ත හැරිලා ආවිලා අපිටම දුක් උපදවන දේවල් සිද්ධ කරන්නේ සතුට වෙන දේවල්මද නැද්ද? නේද? මේ ලෝකේ මම මොන හරි දෙයකින් සතුටු වුණා නම් ඒ සතුට වෙච්ච දෙයම තමයි මට දුකක් දුකක් හදන්නේ. අම්මා හින්දා සතුටු වුණා නම් අම්මාගේ වියෝව සහ වෙනස් වීම දුකටපත් වෙනවා. වෙනත් යමෙක් හින්දා කවුරුන් හෝ හින්දා මොනවා හරි දෙයක් හින්දා මං සතුටු වුණා නම් ඒ සතුටු වෙච්ච දේවල් වෙනස් වෙන ස්වභාවය නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම දුක් උපදිනවද නැද්ද? වෙනස් වෙන ස්වභාවය නම් තියෙන දුක් නේද? එහෙනම් වෙනස් වෙන්නේ නැති දෙයක් තමයි අල්ලගන්න ඕනේ. වෙනස් වෙන්නේ නැති දෙයක් තමයි අල්ලගෙන යන්න ඕනේ ඉස්සරහට. ඉතින් අන්නේ එහෙම බොහෝ වශයෙන් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේ සංස්කාරයේ ස්වභාවය භාවනා කරන යෝගියෙකුට මේකේ මාත්‍රීය වේලාවක කිසිදු සංස්කාරයක් ප්‍රාර්ථනා නිකරන தත්ත්වයට ඒක බයක් වගේ දැනෙන தත්ත්වයට බය උපදවන දෙයක්. ඇයි මේවාට ඇලුනොත් කොහොම බයක් කියලාද අපි කතා කරේ? ගිනි අඟුරු වලක් දැක්කම ඇති වෙන බයක් වගේ. ඒ කියන්නේ බය මගේ ඒ කියන්නේ ඒ ගිනි අඟුරු වල මගේ පස්සේ පන්නන් එනවද? නෑ. අලියෙක් දැක්කනම් ඔන්න පන්නන් එනවා. ආන් ඒ බය දෙක ඒ දෙක දෙකක්. නේද? ගිනි අඟුරු වල කියන්නේ වැටුනොත් ඉවරයි. ගිනි අඟුරු වල කාසන්නේ තියෙනවා දැක්කම කවුරුත් මොකද කරන්නේ? පරිස්සම් වෙනවා. වැටෙන්න දෙන්නේ නැතුව. ආන් ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන අපි මේ භාවිතා කරන ලෝකය තමන්ගේ సంతානගත ඇලීමක් ඇති නොවෙන්න ප්‍රවේශම් වෙනවා පින්නත් මේ බය දැක්ක කෙනා. හරි. එතකොට තියෙන බය තියෙන උපාදාන අයින් වෙන බවත් නැති උපාදාන ඇති වෙන්නේ නැහැ. මොනවා හරි වස జాතියක් ආහාරයකට වැටලා තියෙනවා නම් මම ඒක හිමින්තරේ මොනවා හරි විස జాතියක් මිශ්‍ර වෙලා තියෙනවා නම් මම මොකද කරන්නේ? තියෙන වස එක මොනවා හරි කරලා අයින් කරන්න පුළුවන් නම් අයින් කරන මොනවා හරි ඕන නැති දේවල් වගේ එකතු වෙලා තියෙනවා කියලා හිතන්නකො අපේ අපේ තියෙන ආහාරයකට අයින් කරන්න පුළුවන් නම් ඒක තියෙනේවා අයින් කරන අතර වාරේ මම මොකද කරන්නේ නැවත එවැනි දේවල් මිශ්‍ර වෙන්නේ නැති වෙන්න සකස් කරගන්නවා අන්න ඒ වගේ අපේ හිතේ දුක් හැදෙන જાතියේ දේවල් මේ වෙනකොට තියනවද නැද්ද බැඳීම් තියනවද නැද්ද හරි ඒ දුක් හැදෙන જાතියේ දේවල් තියනවා විතරක් නෙමෙයි පිටත් නේ දුක් හැදෙන જાතියේ දේවල් අපි අලුතෙනුත් හොඳයි සුවයි සුන්දරයි ප්‍රියයි කියලා ආය අල්ල ගන්නවද නැද්ද නේද අලුතෙන් යමක් ලැබෙනකොට හිතෙන්නේම කොහොමද අපි හිතමුකෝ හිතවත්කමක් කියලා තියෙන හිතවත්කම් හින්දා හොඳට පීඩා ලැබිලා තියෙන්නේ අලුතෙන් හිතවත්කමක් ලැබෙනකොට මොකද හිතෙන්නේ යාළුකමක් හම් වෙනකොට අපෝ ඔන්න දැන් තමයි මට නේද හැමදාම සතුටින් ඉන්න පුළුවන් අය හම්බෙන්නේ කියලා දෙනවා. හැමදාම මාරු කරනවා. ටික දවසක් යනකොට තේරෙනවා ඒක හරි ගියෙත් නෑ. ඒක හරි ගියෙත් නෑ. ඒක හරි ගියෙත් නෑ කියලා. ඉතින් ඒ අපි කාලාන්තරයකට සැරයක් තමයි එහෙම තේරුම් ගන්න. නමුත් විදර්ශනා කරගෙන ගිය කෙනාට පින්නත් හැම නිමේෂයකම දැනෙන්න පටන් ගන්නවා මේ සංස්කාරය විය යුතු විය විය යුතු දෙයක්. ඒක ඒක හැඟීමක්. ඒ හැඟීම ඉපදුනාට පස්සේ මොකද කරන්න ඕන? ඒ හැඟීම පවත්ත ගන්න ඕනේ. ඒක පවත්ත ගන්න මොකද කරන්න ඕනේ? එහෙම හැඟීමක් උපදින්න කරපු මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ මෙනෙහි කිරීම නැවත නැවත කරන්න ඕනේ. ඔන්න ඔය බිය විය යුතු දෙයක් කියලා සිතුවිල්ලක් ඇති වෙලා එහෙම හැඟීමක් එක දිගට පවත්වාගෙන වාසය කරනකොට ඒ වාසය කරන යෝගියාට පුළුවන්කම තියෙනවා පින්නත් නේ. දැන් මොන හරි එකට අපි බය වුණා කියන්නකො. දැන් පොඩි කාලේ නම් පොඩි කාලේ මොන හරි දෙයකට බය වුණා නම් ඉක්මනට දුවා යන්නේ කාලා ළඟට. අම්මා ළඟට. එහෙනම් අම්මා ළඟට ගිහලා එක්ක හැංගෙනවා. ඇයි අම්මා ගාව පිළිසරණක් තියෙන හින්දා. හොරෙකුට බය වුණා නම් ඉක්මනට දුවගෙන යනවා පොලිසියට. ඇයි පිළිසරණ තියෙන හින්දා. ටික දවසකින්ම තේරුනොත් එහෙම නෑ පොලිසිය හොරාව ආරක්ෂා කරනවා කියලා අපිව විනාශ කරනවා කියලා එහෙනම් මම යන්නේ නෑ. නේද? ගිහිල්ලා වැඩක් නෑ. ඒ වගේ මේ සංස්කාරය දිහාවට බය ඉපදිලා ඒ හැම තමන් ගත කරන ආශ්‍රය කරන හැම දෙයක්ම භාවනාවේ ඉදිරියට නෙවෙයි ඊට පසුව ආශ්‍රය කරන හැම දෙයක්ම පිළිබඳව Tamanට මේවා වෙනස් වෙනවා මේවා වෙනස් වෙනවා මේවා වෙනස් වෙනවා කියලා බය උපදිනවා නම් පින්නත් නේ ඊට පස්සේ මේ සිත මෙනෙහි කරන්න බලනවා කොතන හරි පිළිසරණක් තියනවාද කියලා කොතන හරි පිළිසරණක් තියනවාද මේ හේතු නිසා සකස් වෙන සංස්කාරයේ පිළිසරණක් තියනවාද කියලා හරි එතකොට එහෙම විමසුවොත් එහෙම එයාට මොනම தත්වයකටපත් උනත් මොනම දේවල් කරත් ඒ හැමදේම නැති වෙන බව ඊට කලින් අපි දන්නවන්නේ අපි ත්‍රිලක්ෂණය මෙහි කරමින් මේ ගමන මේ එන්නේ කියලා. ඊළඟ උද්‍යව්‍ය ඥානයත් ඇති කරගත්තා. ඒ හැම දෙයක්ින්දම මෙයාට බලන බලන තේරෙන තේරෙන හැම තැනකම පිලිසරණක් නැහැ පිලිසරණක් නැහැ මේ වෙනස් වෙන ලෝකය මට පිළිසරණ නැති වෙනවා පිළිසරණ නැති වෙනවා කියලා දැනගන්නවා. හරිද? කොච්චරනම් ගැඹුරු කොච්චරනම් පීඩිත දේවල් වලට පින්නත් මූණ දෙන්න සිද්ධ වෙනවද නේද? ඒ මේ පිළිසරණක් නැති ස්වභාවයේ හින්දා හ්ම් සමහරවල් මේ අපි ඉන්නවා. අද හැන්දෑවේ අපිට ගෙදර යන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. මහා ඛේදනීය නේද දේවල් අහන්න ලැබෙනවද නැද්ද මේ සමාජයේ අහලා බලන්න ඒ කියන්නේ කුරුරුකම් නෙවෙයි මිනිසුන්ගේ කුරුරුකම් හින්දා ගොඩ දේවල් අහන්න හම්බ වෙනවා ඊට අමතරව ස්වභාව ධර්මයේ හින්දා නේද ඒක දරුවෙක් යනවා කඩේට ගිහිල්ලා ඉන්න ඒ ගිහිල්ලා අනිත් පැත්ත හැරෙන ටිකට අනිත් පැත්ත හැරලා ගෙදර යන ටිකට බයිසිකල් එක කඩේට ගිහිල්ලා අපව වෙනකොට අම්මත් නැහැ තාත්තත් නැහැ සහෝදරයත් නැහැ සහෝදරියත් නැහැ ගෙදරත් නැහැ ඉඩමක් නැහැ නේද? ඉතින් එහෙම සංස්කාරයකින් මට පිළිසරණක් තියෙයිද? කොයි වෙලාවෙ හරි මේක හැම වෙලේම මේ තියෙන දේවල් මේ අත දන්නවා. දැම්මම අපිට හොඳට තේරෙනවා. නේද? එපා වෙලා වගේ ඉඳ වෙලා තියෙන්නේ. නේද? යම් කිසි කොටසක් අල්ලගෙන පුදුම වදයක් ඉඳින්නේ. නේද? ශරීර දෙක තුනක් හොයාගත්තා කොහොම හරි. හරි හැපි හැපි ඉඳ බලාගෙන නේද? ඉතින් ඒ වගේ කීප දෙනෙක් මේ ලෝකයේ හේතු නිසා සකස් වෙච්ච අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ස්වාමියා භාර්යාව දරු දරියන් කියලා ඔන්න කීපයක් වෙන් කරගත්තම වෙන් කරගෙන ඒවා වෙනස් වෙනකොට ඒවත් එක්ක අල්ලන pore කොහොමද මොකද කියන්නේ ඒ තමන්ගේ තමන්ගේ ළඟ තමන්ට ලෙන්ගතුව හදාගත්ත කීප දෙනත් එක්ක අල්ලන pore කොහොමද? මන් දන්නේ එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම වෙන්න ඕනේ මේ කට්ටිය මෙහෙම වෙන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ මෙහෙම හැදෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කියලා කොච්චර ලොකු pore කල්නවද? ඔය pore අවසානේ මොකද්ද? ඔය අල්ලන pore අවසානේ මොකද්ද? මම කියන විදිහටම මම කියන පිළිවෙලටම කිසිම වෙනසක් නැතුව කට්ටියම ඉන්නවා මේ හැමදාම දැන් මම එතෙන්ට යන්න යන්නේ ඉතින් මොකද සන්තෝෂයෙන් ඉන්න පුළුවන් එතකොට එහෙම නේද එහෙම එකක් ඒක දවසක් දැන් ඔච්චර මහන්සියලා හදාගන්න එක ඒ වගේ තැනක් හම්බෙනවද මම කියන විදිහටම මම කියන පිළිවෙලටම මම කියන තැනම මම කියන ආකාරයටම නේද මට සතුට උපදින විදිහටම ඔය මගේ ළඟ ඉන්න කට්ටිය ඉන්න දවසක් එනවා එනව නේද එහෙම බලාපොරොත්තු වෙකින් නේද ඉන්නේ හැන්දෑ කාලේ තින් සුවදායකව ඉන්න මේ සැනසීමෙන් ඉන්න කියලා මේ හරියයි දන්නේ නෑ ඔය අල්ලන පොරේ අවසානයේ මොකද්ද පොර අල්ල පොර අල්ල අල්ල ඉන්න වෙලාවකම හුස්ම ටික නැති වෙන එකයි. හුස්ම ටික නැති වෙන කම්ම ඒකේ තේරුම හුස්ම ටික නැති වෙන කම්ම පොරාලනවා කියන එකයි. ඉතින් එහෙම පොරාලන්න වෙලා තියෙන පින්නත් නේ අන්න අර ගිනි අඟුරු කොට වැටිච්ච හින්දා. ඒ කියන්නේ සමහර සංස්කාරයන් කණ්ඩායම් වශයෙන් මම අහවලාය මෙයාය මේ විදිහයි මේ විදිහයි කියලා බඳවගෙන වෙනස් වෙන දේවල් නැති වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා මගේ හිතට හිතෙන් බැඳිලා. අන්න එහෙම වුණා නම් ඒවා හින්දා මහා දුක් උපදිනවා. අන්න ඒක දැනෙනවා පිළිසරණක් නැහැ. පිළිසරණක් නැහැ. මාත්‍රීය පිළිසරණක් නැහැ. ඒකට කියනවා ආදිනවානු පස්සනාව කියලා. හරිද? එතකොට මේ ලෝකේ මම ඊයේත් මතක් කරා මේ අත්තන්ට අපි මේක කතන්දරේ වගේ අහගෙන ඉන්නවා මෙන්න ඔක්කොමලා. නේ. අපි බොහෝ වටින දේවල් ඉගෙනගෙන ලෝකේ නොයේකුත් ක්ෂේත්‍රයන් වල අනිත් අයට වැඩිය පරිණතව වැඩ කරලා තියෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ අපි බොහොම නුවණ තියෙන අයද නැද්ද? එහෙම නේද? එක එක එක එක ක්ෂේත්‍රවල හා එහෙම කරපු මට ඇයි මගේ මනස ගවේෂණය කරන ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ නැත්තේ? ඇයි මම ඒක කරන්නේ නැත්තේ? මම තරුණ කාලේ නම් අපි හිතමුකෝ මොන හරි කාරණාවකට ගොඩේ මහන්සි වෙන්න උනා කියලා. එතකොට යම් කිසි කාලයකදී වක්වත් අදම ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මගේ தත්ත්වය පිරික්සන්න අපි කාලයක් ගන්න ඕනේ මේ ජීවිතේ. මොකද මෙහෙම ඉඳලා ඉඳලා පොරේදිම මාව මැරිලා ගියොත් එහෙම ඒ පොරය ප්‍රබල නම් අවසාන සිතුවිලි හේතුවෙන් මට මොනවා වේද කියන්න බෑ නැවත වාරයක් උත්පත්තියක් ලබනකොට කොයි විදිහ වේද කියන්න බෑ එහෙනම් මේ ලෝකයේ තියෙන ආදීනව පිළිසරණක් නැති බව හැම සංස්කාරයකම තියෙන වග තේරෙන විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ ඒක තමයි මේ දවස්වල කතා කරගෙන ආපු දර්ශනාව. ඒ විදර්ශනා වඩපු අයට දිගින් දිගට දිගින් දිගට බාහිරට හිත ඉසරෙන්න නොදී අපි කිව් විදිහට සීලයෙන් පෝෂණය වෙලා සමාධියෙන් පෝෂණය වෙලා දිට්ඨි විසුද්ධියෙන් කාංකායතරණ විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ආපු කෙනාට පින්නත් මේ එයාගේ මානසිකාරය හොඳට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා මේ සංස්කාරයේ කිසිම පිළිසරණක් නැහැ කිසිම පිළිසරණක් නැහැ කිසිම පිළිසරණක් නැහැ කියන තැනට. හරි? එතකොට මේ සිත පිළිසරණක් නැති දේවල් කෙරෙහි බලාපොරොත්තු ඇති වෙන්නේ. මොහොතකටවත් පිළිසරණක් නැහැ. ඇයි මේ ඉන්නවා කොයි මොහොතේ අපි හරීම අවදානම් ජීවිතයක් වෙන්නත් නේ ගෙවන්නේ. හරිද? දැන් විවාහ වෙලා දරුවෝ කීප දෙනෙක් හදාගන්නවා රැකියාවක් නැති නෝන මහත්තයෙක්. මහත්තයා ගැන උත්සාහ තියන්න පුළුවන්. එතකොට කිව්වා ඔව් මට හොඳටම විශ්වාසයි එහෙම කවදාකවත් නරක වැඩ කරන්න කෙනෙක් නෙවෙයි හාමුදුරුවෝ මම මේ කියන්නේ. මං කිව්වේ ඒ විශ්වාසෙ නෙවෙයි. අකල් මරණයකට ගොදුරු නොවේයි කියලා විශ්වාසය තියන්න පුළුවන්. අපි අනුමාන කරන් ඉන්නේ. නෑ ඒක වෙන එකක් නෑ. නෑ ඒක ඔය කිව්වට වෙන්නේ නෑ. නෑ වෙන්නේ නෑ කියලා. දරුවෙකුට අධික ආදරයක් ඇති කරගෙන අම්මෙක් තාත්තෙක් ඉන්න මෙයා නැත්තම් මාව මැරෙනවා. ආන් එහෙමයි ඉන්නේ. මේ මත්තේ නැහෙනවා. ඔහොමයි ඉන්නේ. නේද? අන්තිමට නැහෙන්න තමයි වෙන්නේ. මොකද කලින් එයා නැහෙනවා වෙලාවක. නේද? නැහිත ගමන් මෙයාටත් නැහෙන්න වෙන්නේ. ඇයි ඒ බලාපොරොත්තු ඇති වෙච්ච හින්දා. අන්න බලන්න ඒකින්ද මහා දුක් උපදිනවා. හිතේ බලාපොරොත්තු ඇති නොවනවා නම් පින්වත් මේ යම්කිසි සිතක් වෙනස් කරගන්නවා බලාපොරොත්තු ඇති නොවන විදිහට. බලාපොරොත්තු ඇති නොවනවා නම් දුකක් ඇති වෙන්නේ නෑ. එහෙනම් මොකද මේවායින් පිළිසරණක් ලබාගත හැකි නැත කියලා හැම නිමේෂයකම දැනෙන ගානට අපේ මානසිකාරය යොදවන්න පුළුවන්කම තියෙනවා. අර දියුණු කරගෙන යන මානසිකාරය. අන්න එතකොට තමයි දැන් භාවනා කරන්න එහෙම කිව්වොත් කොහොමද දන්නේ තත්ත්වය? මේ දවස්වල භාවනා කරන්න ඉඳගත්තුත් හදිස්සිය කොහොමද? යානවා යෑම නේද? ඈ ඉඳගත්ත අය දන්නේ ඉතින් අනිත් අයව දන්නේ නැහැ. සමහර අය භාවනා කරන්න උත්සාහ ගන්නෙත් නැහැ තාම. හ්ම් ඒකට වෙලා නැහැ. මොකද? අර ගෙම්බෝ ටික එකතු කරන්න තියෙනවනේ ලහට. ගෙම්බ එකතු කරන්න තියෙන එකයි. මොකද ඒ ගෙම්බ එකතු කරනවා කියන්නේ? නේද? ඔන්න ලොකු පුතාගේ ප්‍රශ්නේ තියෙනවා ඒක විසඳන්න ඕනේ ඒක විසඳලා ඉවරනකොට පොඩි එක්කෙනාගේ ප්‍රශ්න එනවා ඊළඟට මේ දෙකම විසඳලා ඉවර වෙනකොට ඔන්න කාර්යාලයේ ප්‍රශ්නයක් එනවා ඒ තුනම විසඳලා ඉවරනකොට තව එකක් එනවා ඒ ඔක්කොම විසඳලා ඉවර වෙනකොට පණිවිඩයක් එනවා ස්පිරිතාලෙන් එන්න කියලා නේද ඊට පස්සේ ඔන්න බෙහෙත් අරගෙන අර මේ කරගෙන ඕක ඉවර කරගෙන යනකොට ආය ලොකු පුතාගේ ප්‍රශ්නේ ආය පරණ තත්ත්වයට ඇවිල්ලා ආය ඊළඟ ප්‍රශ්නෙත් ඇවිල්ලා කට්ටියක් අරන් ලහට දානකොට අනිත් කට්ටිය පයින්නවා නේද කවුද ගෙම්බෝ ලහට ගෙම්බ එකතු කරනවා කියන්නේ ඒකනේ අන්න ඒ වගේ අපේ ජීවිතෙත් අපි වෙනස් වෙන්න වෙනස් වෙන්න හේතු වෙන දේවල් එකතු කරන් තියෙන හින්දා වෙනස් වෙනකොට ඒ වාගෙන් සිද්ධ වෙන හානිය අවම කරන්ඩ ලොකු දිවිල්ලක් දුවනවා. ඉතින් ඒකින්ද වෙලාවක් නැහැ. ඒකින්ද වෙලාවක් නැහැ. කොහොම හරි කරලා අපේ වෙලාව සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන මේ සංස්කාරයට ගෑවෙන්නේ නැති වෙන්න අපේ సంతානය නිවැරදි කරගන්න ඕනේ. එතකොට කියනවා ඔන්න ආධිනවානු පස්සනාව කියලා. ආධිනවානු පස්සනාව වැඩපු කෙනෙකුට ඒ ඥානය උපදවාගත්ත කෙනෙකුට මේ ලෝකේ කිසිවක් ගැන බලාපොරොත්තු මේ ලෝකයේ කිසිවක් ගැන පිළිසරණක් ඇති ඇති කරගන්න භාවිතා කළ හැකි කියන හැඟීම එන්නෙම නැහැ. ඒ සිහියේම බෑ කියන සිහියේම හිත පවතිනවා. එහෙම බෑ කියන සිහියම හිත පවතිනවා. හරිද? හරි. ඊළඟට ඔය සිහිය පවත්වාගෙන වාසය කිරීමත් එක්ක එයාට එයාගේ හිත යොමු කරන්න පුළුවන් නැත්නම් ඊළඟ සිහියට හේතු වෙනවා ඒක. ඊළඟ නුවණට හේතු වෙනවා. මොකද ඊළඟ නුවණ හ්ම් දැන් මම අහන මේ අත්තන්ගේ හිතුවක්කාර, ඉතා හිතුවක්කාර වෙනවා තමන්ගේ ළඟින් ඉන්න යාළුවෙක් හරියට වෙනස් වෙනවා. ඉක්මනට වෙනස් වුණත් අපි කියනවා මම එයාගෙන කලකිරුණා කියලා. නේද? කලකිරුණා නම් ආය ඒ පැත්තට යවෙනවා හිතේ කලකිරීම තියෙන තාක්කල් මම ආය ඒ දේවල් අරමුණු කරන්නේ නැහැ. නේද? කලකිරුණොත් හුඟක් වෙලාවට මොකද්ද වෙන්නේ? ඇලීමක්ද අතහැරීමක්ද? අතහැරීමක් ඇති වෙන කලකිරිච්ච දේ ගැන අතහැරීමක්. අර දැක්ක බොහෝ දේවල් හින්දා පින්නත් නේ දවන්ට තේරිච්ච බොහෝ දේවල් හින්දා මොකද වෙන්නේ මේ කෙනාට ඇති වෙන්නේ අර සියලු විදර්ශනා හින්දා කලකිරීමේ හින්දා ඒකට කියනවා ඒ කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමේ අදහසක් ඇති වෙනවා හරිද ආන් ඒකට කියනවා නිබ්බිදාව කියලා ඇයි ඒක හරියට මෙන්න මේ වගේ හ්ම් කවුරු හරි කෙනෙක් අපිට මොන හරි දෙනවා. හරි අපි හිතමුකෝ ආණ්ඩුවෙන් අපිට කාර් එකක් දෙනවා. ඉඩමකුත් දෙනවා. දැන් අපි බොහොම සන්තෝෂෙන් ඉන්නවා මේව හම්බෙලානේ. සතියකින් ලියුමක් කරනවා කාර් එක අපව ගන්නවා කියලා. ආයෙ මාසෙකින් ලියුමක් කරනවා ඉඩම අපව ගන්නවා කියලා. ඊළඟ සැරේත් ආයෙ දෙනවා. ආයෙ ගන්නවා. ආයෙ දෙනවා. ආයෙ දෙන්න හැදුවොත් අපි මොනවා කියයිද? අනේ අපිට නම් ඕනෙම ඕනෙම නෑ අයියේ. ආපහු ගන්න නම් මට ඕනේ නෑ දෙනවා නම් දෙනවා නම් තියාගන්නම දෙන්න දෙනවා නම් තියාගන්නම දෙන්න නේද දීලා අපව ගන්න නම් දීලා අපව ගන්න නම් ඕනේ නේද ඔව් ඔන්න ඔය වාක්‍යයට යටින් ඉරක් ගහ ගන්න දීලා ආපහු ගන්න නම් ඕනෙම නෑ දීලා ආපහු ගන්න නම් ඕනෙම නෑ දැනට හම්බෙච්ච ඒවා වගේක් තියෙනවනේ ජීවිතේ ඔය ඔක්කොම ආපහු ගන්නේවද නැද්ද? නෑ. නෑ. අම්මාව ආපහු ගන්නවද නැද්ද? මට අම්මෙක් හම්බෙලා. ආපහු ගන්නවද නැද්ද? තාත්තව ආපහු ගන්නවද නැද්ද? සහෝදරයා ආපහු ගන්නවද නැද්ද? දැනට කී දෙනෙක් ගත්තත් දන්නේ නෑ. නිරෝගීකම මට ලැබිලා ඒක ආපහු ගන්නවද නැද්ද? තරුණ ජීවිතයක් ලැබිලා ඒකත් අපහව ගන්නවද නැද්ද? දරුවෝ ලැබිලා ඒක ඔක්කොම අපහව ගන්නවද නැද්ද? සියලු දේ මගේ මරණයත් එක්ක ඉතිරි වෙච්ච සබ්බ සකල මනාවත් එක්කම ඔක්කොම ගන්නවද නැද්ද අපහව? ආය මට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ආපහු ගන්න දේෙන් ඇති වැඩ නෑ කියලා කවුද ඉස්සෙල්ලා කිව්වේ? ආපහු ගන්න නම් දුන්නේ වැඩක් නෑ කියලා ඉස්සෙල්ලා කිව්වේ කවුද? අපිමයි කිව්වේ. ආන් ඒ ටික තේරෙනවා කියලා. හොඳයි නොලැබිච්ච දෙයක් මට ඔය ලැබිච්ච දේවල්. නොලැබිච්ච දේවල් මම කොහොම හරි ලබා ගත්තොත් ඒවත් ආපහු ගන්නවද නැද්ද? නේද? එහෙනම් ලැබිච්ච දේවත් නොලැබිච්ච දේවත් මට දුක් උපද්දවනවා මිසක් ස්ථිර සතුටක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සියලු සංස් එතකොට ඔක්කොම කෙරෙහි කලකිරෙනවා. හරිද? ඔක්කොම කෙරෙහි කරලා තියෙනවා. මම මේ සැපයි, සුවයි, සුන්දරයි, මధుරයි කියලා අල්ලගෙන තියෙන්නේ නේද? දුක් උපදවන දේවල්. මේවාත් එක්ක කටයුතු කරන්න මට බෑ. මේවා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. මේවා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මේවා අනාත්ම ලක්ෂණේ මගේ වශයෙන් ගන්න බැරි ලක්ෂණයෙන් යුක්තයි. ඒකින්දා කියලා ඔන්න අධිකතර වූ කලකිරීම ඇති වෙනවා. ඒක සං ඒක සංස්කාර විශේෂෙහි කලකිරීමක්. හරි? ඒක සංස්කාරයන් විශේෂෙහි ඇති වෙන කලකිරීම. එහෙම නැතුව මේ අහවලා නැති වෙච්ච හින්දා දැන් සමහර අයත් ඉන්නවා. අම්මා නැති වෙච්ච හින්දා මම පැවිදි වෙනවා. නැත්නම් මට ප්‍රිය ප්‍රිය කෙනෙක් නැති වෙච්ච හින්දා මම පැවිදි වෙනවා කියලා පැවිදි වෙනවා. ටික දවසකින් අරක හරියනවා. අර අර හිතේ අමාරුව හරියනවා. හරිය ගම මොකද වෙන්නේ? අර තිබ්බ පරණ ආසාවල් ටික ඔක්කොම එනවා ඉතින් ලහි ලහිම ආපහු එනවනේ. නේද? සසර කලකිරුණා නම් ඒ කලකිරිච්ච එකට වෙන විසඳුමක් නැහැ. නිවන ඇරෙන්න. ඇයි? ආ දැන් මම පැවිදුනේ සසර කලකිරිලා නම් මම. දැන් මම මේ ලෝකේ මොනවද දැකලාද මට මේ ආ ඒක හොඳයි ඒක සුවයි සුන්දරයි එතෙන්ට ගියොත් සපයි කියන අදහස එන්නේ නැහැ. මොකද හැමතැනම තියෙන සංස්කාරය. ඒ වගේ මාත්‍රීය සංස්කාරයක හිත වැටෙන්නේ නැති වෙන්න තමන්ට භාවනාවකදී තේරෙන දැනෙන හැඟෙන හැම සැකසීමක්ම කෙරෙහි අධිකතර වූ කැළපරීම් ස්වභාවයක් Tamanගේ సంతානගත කලකිරිච්ච හැඟීමක් වැඩක් නැහැ. තේරුමක් නැහැ. තේරුමක් නැති එක බොරුවට නෙවෙයි. ඇත්තම තේරුමක් නැහැ. ඇයි? මේවා ඔක්කොම මට නැති වෙන දේවල්. නැති වෙනවා මදවට අපේ නැති වෙනකන් තිබ්බනම් මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ නැතුව. නේද? නැති වෙනකන් වෙනස් වෙන්නේ නැතුව තිබ්බනම් මට අඩුම ගානේ නැති වෙනකන් ටිකක් සැනසීමෙන් ඉඳ තිබ්බා. මේක මොකද? මැරෙනකම් pore කියලා මං කිව්වේ ඒකනේ. මැරෙනකම්ම pore අල්ලන්න වෙනවා අරවත් එක්ක නේද? Taman ළඟ තියෙන ඒවා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ලොකු pore-ක් අල්ලන්න ඕනේ. ඒක නෑ ලොකු කිසිම නිදහසක් නෑ. හැම වෙලෙම ලොකු ප්‍රශ්නකින් වෙලා තියෙනවා. හරි වෙහෙසකාරී ජීවිතයක් ගත කරන්න වෙලා තියෙනවා. අල්ලගත්ත දේවල්. ඒක දැනගත්ත අය මේ වයින් අයින් වෙනවා. එතකොට මාත්‍රය මාත් රාත්‍රිය වේලාවකවත් සංස්කාර විශේෂෙහි ඇලීමක් ඇති නොවන ආකාරයට තමන්ගේ సంతාණය සකස් කරන්න පුළුවන්. ආන්ගේ නිබ්බිදානුපස්සනාව ආධිනවානුපස්සනාව ආදි වශයෙන් තියෙන මේ දේවල් දැන් අපි කියවා බයතුප්පට්ඨාන කියන්නේ මේ සංස්කාරයේ බය උපදවිය යුක්තක් කියලා හැඟීමක් තියෙනවා. මේකෙන් පිළිසරණක් නැහැ කියලා හැඟීමක් තියෙනවා. බය ඉපදෙනකොට හැම තැනම හොයනකොට කිසිම පිළිසරණක් නැහැ. හරි ඊළඟට මේක ගැන ලොකු කලකිරීමක් තියෙනවා මේක මේ මට අවශ්‍ය විදිහට තියෙන එකක් නෙවෙයි මේක මේකෙන් මට පිහිටක් කරණක් නැහැ ඉතින් ඒකද ලොකු කලකිරීමක් තියෙනවා. කලකිරීමක් බයක් නොඇලීමක් තියෙන දෙයක් අපිට හම්බුනොත් හැම වෙලේම අපේ හිත යොමු වෙන්නේ ඒකෙන් අයින් වෙන්නද නැද්ද? හරිද? ඔන්න ඔය පිළිසරණක් නැති ගතිය පිළිබඳව උදාහරණයකින් කියනවා නම් පින්නත් මහා නපුරු ගති ඇති මිනිසුන් ඉන්න ප්‍රදේශයක වාසය කරන කෙනෙක්. කුරිරු මිනිසුන් ඉන්න ප්‍රදේශයක වාසය කරන කෙනෙක්. එහෙම නැත්නම් මහා බය උපදවන වනසත්තු ඉන්න බොහෝම ජීවත් වෙන්න අපහසු විසගෝර සර්පයෝ ඉන්න බොහෝ භයානක ලොකු සත්තු ඉන්න වනේ කතරමං වුණොත් මොනව හිතෙනවද යට ඇඟලෙන්? ගහකට නගින්න බයයි. නේද? බිම ඉන්නත් බයයි. වතුරට පයින්නත් බයයි. හ්ම්. නෑ පිළිසරණක් නෑ. ගහකට නගින්නත් බයයි. බිම ඉන්නත් බයයි. වතුරට පයින්නත් බයයි. පිළිසරණක් නෑ. කරන්න දෙයක් නෑ. අන්න ඒ වගේ හැඟීමක් මේ ලෝකයේම තියෙන නැත්නම් මේ සංස්කාරයන් තියෙන. මේ සියල්ල කෙරෙහි ඒ වගේ හැඟීමක් පිළිසරණක් නැහැ. ඊළඟට අර ගිනි අඟුරු වලක් වගේ කියන හැඟීමක්. භයානකයි මේකට අහු වුණොත් කියන හැඟීම. හරිද? එතකොට කලකිරීමේ හැඟීම. මේ ඔක්කොම මිශ්‍ර වෙච්ච තැන මේ සංස්කාරයත් එක්ක ඉන්න කෙනාට දැනෙන්නේ හරියට නිකන් ගැරන්ඩියෙකුට අහුවෙච්ච ගෙම්බෙක් වගේ. ගැරන්ඩියෙකුට අහුවෙච්ච ගෙම්බෙකුට හැම නිමේෂයකම තියෙන්නේ මොන වගේ අදහසක්ද? මේකෙන් ගැලවෙන්න ඕනේ ගැලවෙන්න ඕනේ අමාරුයි ගැලවෙන්න නේද බොහොම අපහසුයි ගැලවෙන්න නමුත් ගැලවෙන්න අන්තිම මොහොත දක්වාම මේ මැඩියාගේ තියෙන අදහස තමයි ගැලවෙන්න ඕනේ ගැලවෙන්න ඕනේ ගැලවෙන්න ඕනේ කියලා හරිද අන්න ඒ වගේ අර කාරණා තුන හින්දම එකක් කලකිරීමේ හැඟීම අනිත් එක බය අනිත් එක පිළිසරණක් නැති බව කියන තුනම මිශ්‍ර වෙච්ච අපේ හිතට මේ සංස්කාරයන්ගෙන් ගැලවෙන්න ඕනේ ගැලවෙන්න ඕනේ ගැලවෙන්න ඕනේ කියලා ප්‍රබල දරුණු හැඟීමක් ඒක ඉතා ප්‍රබල හැඟීමක් අර තුනම පවත්වා ගැනීම හේතුවෙන් පිළිසරණක් නැහැ කියන එක දැනුනේ මෙනෙහි කිරීම හින්දා බය ඉපදුනේ මෙනෙහි කිරීම හින්දා කලකිරීම ඉපදුනේ මෙනෙහි කිරීම හින්දා ඒකට ඒ තුනම හේතු වෙලා එකතු වෙලා ඊළඟට හැදෙන්නේ මුංචිතු කම්මිතා ඥානය කියලා හැම වෙලේම බැහැර විය යුතුයි අයින් විය යුතුයි මෙතනින් මේක අර මොන වගේද ගෙම්බෙකුට අහුවෙච්ච මැඩියෙක් වගේ කියලා කොහොම ඔන්න ඔක්කොම හරි. හරිද? අන්න එහෙම නුවණක් සංස්කාර විශේෂෙහි අන්න ඒ වගේ නුවණක් පහළ වෙනවා පින්වත්නි. අන්න බලන්න දැන් තත්ත්වේ එදා තත්ත්වේ කොච්චර වෙනස්ද කියලා. දැන් පොඩ්ඩක් භාවනා කරන්න කිව්වොත් එහෙම හිත කොහේ යාද? නේද? හිත කොහේ යයිද කියලා ඇහුවොත් එහෙම නේද ඉඳගත්තාම මේ සංස්කාරේම කියලා හිත ඇලෙනවා පින්නන්න. එදා වෙච්ච දේ, වෙන්න තියෙන දේ, කාපු දේ, බීපු දේ, නාපු දේ කියලා නේද? ඒවයිම කියලා හිත ඇලි ඇලි ඇලි යනවා. හරි? හැබැයි මේ විදිහට පුරුදු කරගත්තට පස්සේ මේ හිත විසින්ම මේ සංස්කාරයන්ගෙන් අතට දෙනවා. කොහොම සමාධියක් ඇති වෙද කියන්නේ එතකොට? නේද? මේ හිත එහෙම සකස් කරන්න පුළුවන් බව අපි සීල විසුද්ධිය අරගෙන උදාහරණයකට කතා කරමු පොඩ්ඩක්. මේක කරන්න බෑ කියලා අපි කියනවනම් පින්වත්නි අපි සීල් කඩනවා. ඒ හිතන්න කෙනෙක් සීල් කඩනවා. හරිද? එයා හොඳට ඒකේ ආදීනව දැනගන්නවා. ඊට පස්සෙත් එයා අතින් කැඩෙනවා. එයා දවස ගානේ පුරුදු කරනවා කැඩෙන කැඩෙන වාරයක් ගානේ නැවත නැවත නැවත නැවත නැවත නැවත සමාදම් වෙනවා. නැවත නැවත නැවත නැවත සමාදම් වෙලා කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ ඊළඟ සැරේ කැඩෙන්නේ නැති වෙන්න සකස් කරගන්නවා. ඊළඟ සැරේ කැඩෙන්නේ නැති වෙන්න සකස් කරගන්නවා. මෙහෙම මෙහෙම කාලයක් පුරුදු කරොත් සමාදම් වෙලා සිල් කඩන්ඩ මගේ හිත ඊට පස්සේ පොළඹවනකොට මට සිල් කඩන්ඩ හේතු වෙන යමක් එනකොට සීලය කැඩෙන්නේ නැති වෙන්න මාව ආරක්ෂා කරගන්නේ කවුද? මගේම හිත. දෙන්න කඩන්න නේද? ඈ වෙනදා සීලය කැඩෙන පැත්තට තල්ලු කරපු හිත දැන් කැඩෙන්නේ නැත් පැත්තට තල්ලු කරනවා. ආන්ගේ වගේ මේ හිත පුහුණු කරොත් පින්නත් මේක ඒ වැඩේ සිද්ධ වෙන විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. අපේ මානසිකාරයේ තියෙන එහෙම ලක්ෂණයක්. මේ මානසිකාර වැඩපිළිවෙල ඒ මානසිකාරය කියන්නේ වැඩපිළිවෙලක් ඒක යහපත් දේ සිද්ධ වෙන විදිහට සකස් කරන්න පුළුවන්. හරි දේ හිතෙන විදිහට සකස් කරන්න පුළුවන්. මානසිකාර වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල අතීතයේ තිබ්බ දේවල් හේතු වෙලා එකතු වෙලා වර්තමානයේ දේවල් පහළ වුණා වාගේ නේද මං කිව්වේ අර දන්න දේවල් හැටියට සිතුවිලි එන්නේ ඒ වගේ හරි සිතුවිලි එන විදිහට මේක සකස් කරන්න පුළුවන්. එතකොට දැන් ඇවිල්ලා තියෙන සිතුවිල්ල මොකද්ද? මුංචිතුකම්මිතා කියන තැනට ආවා නම් ඇවිල්ලා තියෙන්නේ හැම නිමේෂයකම ගැලවෙන්න ඕනෑ ගැලවෙන්න ඕනෑ ගැලවෙන්න ඕනෑ කියන මානසිකාරයක් තමයි තියෙන්නේ. හැම නිමේෂයකම ගැලවෙන්න ඕනෑ ගැලවෙන්න ඕනෑ කියන මානසිකාරයක් සකස් කරලා තියෙනවා. ඒ වගේ නිවැරදි தත්වයට මේක සකස් කරා නම් අන්න ඒ සකස් කරපු මානසිකාරයට කියනවා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව ඇති නොවන ආකාරයට සිද්ධ වෙන මානසිකාරයක් Tamange තුල සිද්ධ වෙන්න පටන් ගත්තොත් ආන්ගේ මානසිකාරයට කියනවා මොන මානසිකාරය කියලා? යෝනිසෝ මානසිකාරය කියලා. එහෙනම් යෝනිසෝ මානසිකාරය කියන එක සකස් නැකෙරුවොත් අපිව කාමාශ්‍රව, භවආශ්‍රව වලට ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව වලට ගොදුරු වෙනවා පිළිබඳව. එහෙනම් ගොදුරු නොවන විදිහට ওই විදිහට මේ කාම ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අත මිදෙන්න ඕනේ කියලා තද බල ප්‍රබල හැඟීමක් ඇති කරගෙන කරන වාසය කිරීමක් ඒ එවැනි සිහියකින් හැම නිවෙසයකම වාසය කිරීමක් අපේ මානසිකාරය මානසිකාරය තුළ සකස් කරගන්න පුළුවන්. ඒක කොච්චර දුර්ලභද? නේද? ඒක මොනතරම්නම් දුර්ලභ කාරණාවක්ද මනුෂ්‍ය ජීවිතයත් මෙතරම් දුර්ලභයි බුද්ධෝත්පාද කාලයත් ඉතාම දුර්ලභයි එහෙනම් එවැනි කාලයක ඉපදිලා ධර්මයත් ඇහිලා යම්කිසි කෙනෙකුට එවැනි ප්‍රබල මානසිකාරයක් සකස් කරගන්න හැකියාව ලැබුණොත් කොච්චර දුර්ලභද මම ඊයේත් මතක් කරේ එහෙම මානසිකාර සකස් කරගෙන වාසය කරන අය අද ලංකාවේ නැද්ද? නැහැ. ඕනෑතරම් ඕන තරම් ඉන්න පින්නත්. එහෙම මානසිකාර සකස් කරගෙන ආරණ්‍ය සේනාසනවල විතර නෙවෙයි ගිහි ජීවිතවල පවා නේද? බලන්න සමහර අය මොනතරම් අල්පේච්ච වෙලාද කියලා. මම ආය ආය මතක් කරනවා මම ඊයේත් මතක් කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් හැඟීම් උතුම් චේතනාවන් මේ ලෝකයේ අතහැරෙන චේතනාවක් සකස් කරගන්න පුළුවන් මානසිකාරයක් අපි තුල තියෙනවා. සකස් කරගන්න පුළුවන් මානසිකාර වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙනවා කියලා. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම ඉස්සෙල්ලත් කිව්වා මේ අතෝ නොයේකු ශේෂ්ඨ වල පරිණත වුණාද නැද්ද? නේද? එහෙනම් අඩුම ගානේ මේ ශේෂ්ත්‍රය තුලත් යමක් කරන්න ඕනේ. මම මගේ බුද්ධියත් එක්ක මම මම මම මේ ලෝකයේ ඉහළ මානසිකත්වයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මම මේ ලෝකයේ නිකන් එහාට මෙහාට වදන කිය කිය ඉන්න පොඩි දෙයකට තරහ ගිහිල්ලා එහෙර මෙහෙර පනින දඟලන කූරකම් කරන කාගේ හරි අඩුපාඩු දැකලා හරියට ගරහන තමන්ට කරන අකටයුතුකම් හමුවේ ඉවසන්නේ නැති බලන්න උසස් මානසිකත්වය තියෙන මිනිසුන් කොහමද? ගරහන මිනිහට ඉවසනවා. නේද? බුදුහාමුදුරුවෝ මේක දේශනා කරේ කොහොමද? යුද්ධයක් දිනුවා හා සමානයි කියලා. Tamanට බයිනකොට ඉවසනවා කියන ධර්මිකාවෙන් ඉවසීම නෙවෙයි. ඇතුළ හොල්ලන්නේවත් නැතුව තියාගන්න පුළුවන් නම් යුද්ධයක් දිනුවා හා සමානයි. ඉතින් බුදුරජාණන් වහන්සේලා වටිනාකමක් ඇති කරගන්න පින්නත් මං කියනවා මට මට අර විදිහට ලොකුකම් කතා කරා. මට මාත් එක්ක අර විදිහට හැසිරුණා. මට මේ මනුස්සයා ඉස්සරහම පාත්‍ර වැටුණා. මට කාගේවත් මනුස්සයෙක් ඉස්සරහ පාත්‍ර වැටුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මම ඉවසුවොත් මම බුදුරජාණන් වහන්සේ ළඟ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මම බෞද්ධයෙක් විදිහට කාලඟද මම වටිනා කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ මම වටිනා කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එක එක එක එක මිනිස්සු ළඟ මම මොකටද මේ නේද මම මේ එක එක එක එක කොහෙවත් ඉන්න එක එක මිනිස්සු ළඟ වටිනාකම් ඇති කරගන්න යන්නේ මොකටද මම හ්ම් මම පෙන්වන්නම්කෝ එයාට මගේ ධර්ම පෙන්වන්නම්කෝ නේද එයා මාව පහත් කරලා කතා කරා කියලා ඒ මොකද දැන් එයා මාව පහත් කරපු හින්දා මම මොකද කරන්න යන්නේ ඉසිලා පෙන්වන්න හදන්නේ ඔයාලට මාව පහත් කරන්න බෑ මම බොහොම උසයි කියලා පෙන්වන්න හදන්නේ නේද එයානේ බුදුරජාණන් වහන්සේ ළඟ උස පෙන්වන්න හරි එහෙනම් අනිත් සියලු දේ බැහැර කෙරිය හැකි අපිට ඒකට. ඒ සඳහා තමන්ගේ මානසිකාරය ඊටාම වටින ඊටාම වටින කෙනෙක් බවට පත් වෙන්න හැමෝටම කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා. හැමෝටම තමන්ගේ ශරීරය වර්ධනය කරගන්න පුළුවන්. ගොඩාක් මහන්සි වෙනත් හැමෝටම ඔලිම්පික් පදකමක් ගන්න පුළුවන්. ඔය කිව්වට පොඩි කාලේ නම් පුරුදු කරලා නේද? ඒ වගේ කාටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා අමාරු වෙන්න මොකද? ඒකෙන්ද හැමෝටම කරන්න ලෝකයේ තියෙන කරන්න අමාරුම වැඩේ කරන එක තමයි දක්ෂයා. අමාරුම වැඩේ තමයි ඔලිම්පික් පදම් 10ක් ඔලිම්පික් පදකම් කීයක් ගන්නවද ලෝකේ? අවුරුදු 4 කට සැරයක් නේද? නමුත් පහත් වෙන අය තමන්ව පාලනය කිරීම, කෙලෙස් කපා දැමීම අනුන් ඉදිරියේ නොසලී වාසය කරන්න පුළුවන් මානසිකත්වයක් ඇති කර ගැනීම තමයි ලෝකයේ තියෙන ලොකුම දක්ෂකම එනම් පුහුණු කරන්න. ඒ පුහුණුවෙන් අපි හිතනවා අනිත් අයටයි කාරණා වරදින්නේ කියලා. අනිත් අය ඉදිරියේ මම පහතට වැටි කියලා නෑ පින්නත් නේ. ලෝකය සෙලවුණත් ලෝකය මොනවා කරත් තමන් ගිනිගන්නේ නැතුව නොසැලී මහා මේරු පර්වතයක් වගේ මහා පෞරුෂයකින් ජීවත් වෙන්න පුළුවන් තත්යකටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ පින්නන්ත අය තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ කියන අදහසින් ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් සපයා දීලා ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරපු මේ පින්වත් ඇත්තන්ට අන් අයට ධර්මයේ බෙදා දීමෙන් ලැබුණා වූ යම් ආනිසංස වාරයක් තියනවාද ඒ සියලු ආනිසංසයන් මේ ඇත්තන්ට උතුම් අවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති